අභිලාෂී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ප්‍රේක්ෂක පින්වත් ඔබ වෙනුවෙන් තවත් දායකත්ව ධර්ම දේශනාවක් ආරම්භ කිරීමටයි අප මේ ආකාරයට සැදී පැහැදී සිටින්නේ. ඒ සඳහා අද දවසේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන වැඩම කොට සිටින නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ ආරණ්‍ය සේනාසන වාසී අවසරයි පූජ්‍යපාද කෝරළයාගම සරමතිස්ස ස්වාමින්ජන් වහන්සේව පළමු කොට අප සියලු දෙනා විසින්ම පුණ්‍යානුමෝදනා පූර්වකව සාදුකාරය පාත්වා පිළිඅරගනිමු සාදු සාදු සාදු අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැබෑති දායකත්වය ලබාගෙන තමන් විසින් ධර්ම ශ්‍රවණය කරගනිමින් ලංකාවාසී ලෝකවාසී ජනතාවටත් මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඉඩ ප්‍රස්තාව සලසා දෙමින් සියලු දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරගනු ලබන්නේ ස්වර්ණාරෝපීද සිල්වා මහත්මිය සහ එම් චතුර මෙයන්ඩු මහතා විසින්. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව අපි හැම දිනාම බුද්ධ ගෞරවය ඇතිව ධර්ම ගෞරවය ඇතිව දේශනා කරන සෑම දහම් කරුණක්ම හොඳින් හිතේ ධාරණය කරගෙන ඒ ධර්ම කරුණු නුවණින් විමසමින් අවබෝධ කරගන්නවා කියන චේතනාව පෙරදරි කරගෙන අපි බණ අසන්නට සූදානම් වෙමු.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 වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ නමෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි මේ මොහොතේ විශාල පිරිසක් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. ඒ වගේම මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන අනුග්‍රහය දක්වන දායක පින්වතුන් මේ මැදිරි සංකීර්ණය තුළ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. එහෙමනම් මේ දායක පුණ්‍යතුන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ හැම දිනාතම අප්‍රමාණ දයාවෙන් අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව මේ විදිහට ප්‍රචාරය කරවමින් සත් ධර්ම ශ්‍රවණය කරන්න අවකාශය උදා කරන මොහොත. ඒ මොහොතේ ධර්මයේ හඳුන්වා ඇත්තේ ධර්මය දානය කරන මොහොත හැටියටයි. විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරනවා අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරවන නිසා. ඒ ධර්ම දානයයි. එයින් ලැබෙන ආනිසංස ප්‍රමාණය බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා මහා කල්ප 8ක් ආනිසංස ලැබෙන මහත් පින්කමක් හැටියට මේ සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මයේ දානය කරන නිසා සත් ධර්ම ශ්‍රවණය කරන පිරිස අති විශාලයි කියලා අපි මුලින් සිහිපත් කළා. සිත කය වචනේ කියන තුන්දර මනාව සංවර කරගෙන සත් ධර්ම ශ්‍රවණය කළොත් ඒ ඇත ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9යි. ඒ වගේම අපි හැමෝම නිදන ප්‍රාප්තියටපත් වෙන ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ධර්මය දානය කරන ඔබත් ධර්ම ශ්‍රවණය කරන අය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ඒ රැස් කරගත් කුසල් ඥාතීන්ට අනුමෝදන් කරනවා ඒක අපේ සිරිත. ඒගොල්ලෝ පින් බලාපොරොත්තු කන් වල ඉපදිලා ඉන්නවා නම් අපේ යාපේරු මේ මොහොතේ මේ මේ විදිහේ මහ පින්කම් සිද්ධ කරනවා අපටත් ඒ අය පින් අනුමෝදන් කරાવી ඒ පින් ලැබිය යුතුයි කියන බලාපොරොත්තුවක් තිබුණොත් ඒ අයට ඒ පින් ලැබෙනවා ඒ මහා කල්ප එකකට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ඒ වගේම ධර්මයේ දානය කරන දායක පින්වතුන් සද්ධර්ම ශ්‍රවණය කරනවා සිත කය වචනය කියන තුන්දර මනාව සංවර කරගෙන ඔබ මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කළොත් ඔබට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9යි. එතකොට ශ්‍රවණය කිරීම නිසා මහා කල්ප 9ක් ලැබෙනවා. දානය කිරීම නිසා මහා කල්ප 8ක් ලැබෙනවා. ඔබට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 17ක් තරම් බොහොම දීර්ඝ කාලයකට ආනිසංස රැස් වෙනවා. කාමාවචර ලෝකයක සිද්ධ කරන්න තියෙන දානමය පින්කම් අතරේ ශ්‍රේෂ්ඨතර වූ දානමය පින්කමයි අපි මේ මොහොතේ සිද්ධ කරන්නේ කියන සතුට ඔබ සියලු දෙනාටම තියෙන මේ මොහොත අපි හැමෝම කල්පනා කරගනිමු උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ අපේ ජීවිතවලට එකතු කරගෙන ජීවිතයක අඩුපාඩු ධර්මයේ තුලින් පෙන්වලා දෙනවා නම් ඒ අඩුපාඩු මගහරවාගෙන සකස් කරගන්නත් අපි සුද්ධ කරන්නා වූ යහපත් ක්‍රියාවන් ධර්මයේ නගය කරන්නේ නම් ඒ උතුම් කාරණා තව තවත් දියුණු පවුණු කරගන්නත් සද්ධර්ම ශ්‍රවණය කිරීම හේතු වේවා ධර්මයේ පිළිබඳව සැක සංකා තිබුණා නම් ඒ සැක දුරු කරගන්නත් නොදන්නා කරුණු තිබුණා නම් ඒ කරුණු දැන ඉගෙන ගන්නත් මේ සද්ධර්ම ශ්‍රවණය කිරීම අපට පාරමිතාවක් වේවා මෙයින් රැස් කරගන්නා උතුම් කුසල් අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපට සසරට කාර්මිකාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙතන ධර්ම දේශනාවේ මාතෘකාව සංඛාර උත්පත්ති සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ අනුපාද වර්ගයේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකය අනුපාදවද්දය. සූත්‍රයේ නම සංඛාර උත්පත්ති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍රය අපිට බොහෝම වටිනා කරුණු කාරණා රාශියක් හෙළි කරන සූත්‍ර දේශනාවක්. උන්වහන්සේ දේශනා කරපු හැම සූත්‍රයක්ම එහෙමයි. නමුත් මේ අපි වගේ කාම බොහොම පහළ තලයක ඉන්න අයට වටිනා කර්ම රස මේ සූත්‍ර දේශනාව තුළින් හෙළි කරනවා. ඉස්සරලාම කල්පනා කරලා බලමු සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා. මේ සංස්කාර කියන වචනය ධර්මයේ ඒ ඒ කාරණාවලට අනුව විවිධ විදිහට විස්තර කරනවා. මෙතන සංස්කාර කියලා කියන්නේ රස්තිරීම් කියන අර්ථයේ. ඒ කියන්නේ භවය නිර්මාණය කරගන්න අවශ්‍ය කරුණු කාරණා රස කරන එකයි මෙතන සංස්කාර කියලා කියන්නේ. සංකාර උත්පත්ති. සංස්කාර නිසා නැවත උපතක් ඇති වෙනවා. පටිච්ච සමුප්පාද දේශනාවේ ඒ එහෙම පැහැදිලි කරනවා. එහෙමනම් මෙතන අපි මේ සංස්කාර රැස් කරන්නේ නැවත උපදින්නයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ නැවත නූපදින ජීවිතයක් ගොඩනගන්නයි. සූත්‍රයේ තුල ඒ නැවත නැවත උපදින්නේ කොහොමද සංස්කාර රැස් කරන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඒත් එක්කම ඉතින් අපි පින්නතුන් ගොඩාක් පින්කම් කරන අය. අපි අද ධර්ම දානමය පින්කමක් කරනවා. ඒ වගේම අපි ධර්ම ශ්‍රවණය කරනවා. අපි දන් දෙනවා. අපි සිල් සමාදන් වෙනවා. අපි බණ භාවනා කරනවා. අපි ආවාස මේ වගේ දේවල් හදලා ශාසනයට පූජා කරනවා. කටින චීවර පූජා ආදී මහ පින්කම් අපේ ජීවිතවල අපි කරනවා. උදේ හවස රත්නත්‍රය වන්දනා කිරීම අපි කරනවා. මේ වගේ පින්කම් අපි ජීවිතේ නිතර නිතර බොහෝ සෙයින් සිද්ධ කරගන්නවා. මේ පින්කම් මහත්ඵල වෙන්න මහාන් සංසදායක වෙන්න අවශ්‍ය කරුණු කාරණා කීපයක් මේ සූත්‍රයේ තුල බුදු පියාණන් වහන්සේ පෙන්වනවා. ඒකට කියනවා පංච කර්ම කියලා. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ශ්‍රුතය, ප්‍රඥාව. මේ කාරණා පහෙන් යුක්ත විය යුතුයි මේ සංස්කාර රැස් කරන්නේ. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන් සුතයෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. අපි කරන හැම පින්කමක්ම මේ කාරණා පහයට සිද්ධ කළ යුතුයි. එතකොට තමයි ඒක මහත්ඵල මහාන් සංසදායක කුසලයක් වෙන්නේ. මේ සූත්‍රය තුල තව කරුණු පහක්. එතන පුද්ගලයේ හතර දෙනෙක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සමහර අය පංච කර්ම තියෙනවා. පංච කර්ම මතකනේ සමහර අයට පින්කම් කරන වෙලාවේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ශ්‍රතය, ප්‍රඥාව තියෙනවා. නමුත් ඒගොල්ලෝ පින්කම අවසානයේ කිසිම ප්‍රාර්ථනාවක් නිකුත්ම කරන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් සුතයෙන් ප්‍රඥාවෙන් පින්කම කරනවා කිසිම ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ එතකොට ඒ යම් වෙලාවක හිතුවනම් මෙහෙම වෙන්න ඕනේ ඊළඟ භවය ඒ ප්‍රාර්ථනාව අනියතයි නියත නැහැ ඒ අපි ප්‍රාර්ථනාවක් කරලා නැහැ පින්කම කළා ප්‍රාර්ථනා කළේ නැහැ එහෙනම් සමහර අය ඉන්නවා පංච කර්ම වලින් යුක්තයි නමුත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. සමහර අය පින්කම් කරනවා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමේ මහිමයෙන් මට දිව්‍ය ලෝකෙ උපදින්න ඕන. මට ආපෝ මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්න ඕන. යම් යම් භවයන් වල මං උපදිනවා නම් උතුම් භවයක උපදින්න ඕන. මම නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. මට ධන සම්පත් හොඳට ලැබෙන්න ඕනේ. මට ප්‍රඥාව හොඳට ලැබෙන්න ඕනේ. මේ විදිහට ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරලා පින්කම් කරනවා. හැබැයි ඒගොල්ලෝ ගාව අපි මුලින් කතා කරපු පංච කර්ම පංච කර්ම නෑ. දැන් පළවෙනි එක්කෙනා ගාව පංච කර්ම තිබුණා ප්‍රාර්ථනා නෑ. දෙවෙනි එක්කෙනා ගාව ප්‍රාර්ථනා තියෙනවා පංච කර්ම නෑ. තුන්වෙනි එක්කෙනා ගාව ප්‍රාර්ථනාවක් නැහැ. පංච කර්මක් නැහැ. නමුත් එයා පින්කම් කරනවා. නමුත් පංච කර්මයි ප්‍රාර්ථනයි කියන දෙකම නැහැ. හතරවෙනි එක්කෙනා ගාව පංච කර්මක් තියෙනවා ප්‍රාර්ථනක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ මේ හතර දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් එතකොට අපි කෙටියෙන් කල්පනා කරමු ශ්‍රද්ධාව. මේ පංච කර්ම වල එක. ඉතුරු හතරම ලබන්න ශ්‍රද්ධාව අවශ්‍යමයි. ඉතුරු හතර පෙළ ගැහෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. එහෙමනම් අපි ගාව ශ්‍රද්ධාව තියෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි තමයි අපි ගාව ශ්‍රද්ධාව තියෙනවා. මොකද්ද මේ ශ්‍රද්ධාව කියන වචනේ තේරුම? අපි ඕන තරම් බණ අහලා අපි ඕන තරම් ශ්‍රද්ධාව කියන වචනය අහලා කියනවා. මොකේද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ අවබෝධයට කියලා කියන්නත් පුළුවන්. විශ්වාසයට කියලා කියන්නත් පුළුවන්. ගෞරවයට කියලා කියන්නත් පුළුවන්. ඒකට තව ආදරය සෙනෙහස කියන එක එකතු කරන්න පුළුවන්. හැබැයි ඒක වැරදියට තේරුම් ගන්න එපා වෙනස් පැත්තකට අරන් යන්න එපා. ආදරය සෙනෙහස කියහම. බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපට තියෙන අවබෝධය. බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපට තියෙන විශ්වාසය. බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපට තියෙන ගෞරවය උන්වහන්සේ පිළිබඳව අපට තියෙන පිළිගැනීම. උන්වහන්සේ පිළිබඳව අපට තියෙන සෙනෙහස. අපි යමක් සෙනෙහසින් දකිනකොට මේක වැඩියෙන් ළඟට ගන්න සෙනෙහස නිසා එහෙනම් මේ ශ්‍රද්ධාව කියන වචනය හඳුන්වන්නේ මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියනවාද? කියන තැනට අපි ඊළඟට යන්න බුදු පියාණන් වහන්සේගේ සීමා කරලා ප්‍රකාශ කරන්න බැරි අසීමාන්තික ගුණ කදම්බය අපි අපිට පහසු විදිහට ගුණ නමයකට කැටි කරලා තියෙනවා. අපි ඒවට කියනවා නව අරහදී බුදු ගුණ කියලා. මේ ගුණ නමය කැටි කරගත්ත පාඩයක් තියෙනවා. මේ පාපේ පාඩම් නැති කවුරුවත් මෙතන නැහැ. එහෙම නේද? පිටිවිසෝ ගාථාව අපි හැමෝටම හොඳටම පාඩම්. පිටිවිසෝ ගාථාව අපිට පාඩම් වුණාට මේ ගාථාව ඇතුලේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණේ ಗುಣනමයකට කැටි කරලා තියෙනවා කියලා දන්නවා වුණාට අපි මේ ಗುಣනමේ වෙන්වෙන්ව හඳුනා ගන්න දන්නවද? අපි මේ ಗುಣ නමේ තේරුම දන්නවද? මේක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අපිට ගායනා කරමින් ශ්‍රද්ධාවෙන් වඳින්න පුළුවන්ද? මේ එක එක ගුණ ගුණයක් පාසා වෙන වෙනම අපට වන්දනා කිරීමේ හැකියාව අපි ඇති කරගෙන තියෙනවද කියන ප්‍රශ්න පෙළියට අපි උත්තර හොයන්න ඕනේ. එහෙනම් ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ ගැන සඳහන් කරන්න තියෙන ඒ කාරණාවමයි. ඊළඟට ශ්‍රද්ධාවේ ගැඹුරට යනකොට අපි දෙටි කාලයක් තියෙන නිසා හැම යම් අපේ දැකලා ඇති ධර්ම ශ්‍රවණය කරන තැන්වල නිදා වැටෙන අය. ඒකලා තියෙනවනේ. පිරිත් අහන තැන්වල නිදා වැටෙන අය. ඇයි ඒගොල්ලෝ බණ අහන්න ගිහිල්ලා නිදා වැටෙන්නේ? ශ්‍රද්ධාව නැති නිසා. ඒකයි නිදා වැටෙන්නේ. තව සමහර අය භාවනා කරන්න බොහෝම අකමැති. භාවනාවට වාඩි වෙන්න හරි අකමැති. වාඩි වෙලා සමහර වෙලාවට කරන්නේ ඒගොල්ලෝ නිදා ගන්න එක. ශ්‍රද්ධාව නැතිකම. මේ ශ්‍රද්ධාව නැති බව හඳුනා ගන්න තියෙන තවත් කාරණා. ශ්‍රද්ධාව තිබුණා ඒගොල්ලෝ ඒක කරදරයක් නෙමෙයි හිතන්නේ. මේ ධර්මය අපට දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ කොච්චර දුක් විඳද මේක අවබෝධ කරන්නේ. ඒ උන්වහන්සේ මේ අය දුක් විඳලා දුක් විඳලා ධර්මය අවබෝධ කරලා අපට දේශනා කරේ. භයානක වූ සංසාරයක් තියෙන නිසා අපේ භානක කියන්නේ මේ වචනයෙන් මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. ඒ භානක සංසාරයෙන් අපි එතර කරවන්නයි මියාස එච්චර දුක් විඳලා මේ ධර්මය අවබෝධ කරගත්තේ. එහෙම දේශනා කළේ මම වෙනුවෙන් මේ ධර්මය අවබෝධ කළේ. මම සංසාරගත දුකෙන් අත මිදවන්නයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ කියන ගෞරවය අපි ගාව තියෙන්න ඕනේ. සද්ධාතිස්ස රජුහු කාලකාරාම සූත්‍ර දේශනාව කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ දේශනා කරන තැනට බණ අහන්න යනකොට ධර්ම දේශනාව පටන් අරගෙන සජ්ජුරුව පිරිසගත යන්නේ නැතුව කලවරේ ධර්ම ශ්‍රවණය කරනවා හිතගෙන මේ ධර්ම දේශනාව එළි වෙනකම්ම රහතන් වහන්සේ පවත්වනවා. මේ පියාගේ පැයක් හමාරක් නෙවෙයි. හන්දේ පටන් අරගෙන පහවදා එළිය වටනකම් හිමිදිරිය වෙනකම් මේ දේශනාව පවත්වනවා. සබ්බාතිස්ස රජුගේ එළියෙන් එළිය වටනකම් හිතගෙන බණ අහනවා. ධර්ම දේශනාව ඉවර වෙනකොට ඉදිරියට ආදෙනවා. රහතන් වහන්සේ ආපහු හැරිලා බලනකොට රජුගේ ධර්මාසනෙ පිටිපස්සේ හිටගෙන රජතුමනි කොයි වෙලාවේද ආවේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ධර්ම දේශනාව පටන් ගත්ත විතරයි ඒ කියන්නේ මුළු රාත්‍රියම එළියට වෙලා කලවරේ හිටගෙන බඩන් ඇහුවා. ස්වාමීනි යම් වෙලාවක මෙතෙන්ට ඇවිල්ලා එක පියවරක් කියලා මම හිතගත්තා නම් ඒ පියවර මත ධර්ම දේශනාව ඉවර වෙනකම් මම හිතියේ එක් පියවරක් මතමයි. එතකොට එතුමා හිත ධර්මයට කොච්චරනම් යොමු කරලා තිබුණා. මේ ශ්‍රද්ධාව. එනම් ශ්‍රද්ධාව අවශ්‍යයි මේ ප්‍රාර්ථනාවට. ශ්‍රද්ධාව දිනු වෙන්න දිනු වෙන්න අපේ සීලය දිනු වෙනවා. සීලය බුදු පියාණන් වහන්සේ අගේ කොට වදාළ උතුම්ම කාරණාව. ජීවිතයේ නිත්‍ය සීලය පංච සීලය. ඒ අයට පුළුවන් අෂ්ටාංග සීලය සමාදන් වෙන්න. ඒ අයට පුළුවන් නවාංග උපෝසතේ සමාදන් වෙන්න. ඒ අයට පුළුවන් දස සීලේ සමාදන් වෙන්න. ඒකට පුළුවන් ආජීව අෂ්ටමක සීලේ සමාදන් වෙන්න. නමුත් අපේ නිත්‍ය සීලය පංච සීලය. නිවන් සීලය. හැම කෙනෙක්ම මේ සීලයෙන් කොහොමසක් විය යුතුමයි යන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. මේ තමයි අපට තියෙන උපරිම ආරක්ෂාව. මේ සීලය. හරියට ජීවිතය අපි කියන කුඹුරක් කියලා. ජීවිතය නැමැති කුඹුර ආරක්ෂා කරන වැට පංචශීලයයි. ඒකයි ඒක නිත්‍ය සීලය කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පංචශීලයේ මත ඉඳගෙන තමයි අපි ඉතිරි සිල් දියුණු කරන්නේ. සීලය. එhmenan සාමාන්‍යයෙන් පංචශීල් විතරක් ආරක්ෂා කරගෙන හිටපු අයට බොහෝම උසස් දිව්‍ය තලවලට යන්න අපහසුයි. ඒගොල්ලෝ පහළ දිව්‍ය ලෝකවල නැත්නම් දිව්‍ය ලෝක හයේ වගේ සරිසරණ අය. මනුෂ්‍ය ලෝකෙත් එක්ක. බ්‍රහ්ම ලෝකවලට යන්න නම් ඊට වඩා මහල කුසීලය අවශ්‍යයි. එමනම් නමුත් පංච සීලය අපේ නිත්‍ය සීලයයි ඒ අපේ ආරක්ෂාවයි. සීලය සිල්වන්ත කෙනා එකිනෙකාට මොනතරම් ශ්‍රේෂ්ඨ වෙනවද? එක උදාහරණයක්. කොසල් රජුගේ ධනව්‍ය හිටියා. තම්බදාතික කියලා හොරේ. තම්බදාතික. තම්බදාතික චෝර. මෙයා හොරු 500ක් ඉන්න කණ්ඩායමක එක්කෙනෙක්. එක දවසක් රජුරවන්ට මෙයා අහු වෙනවා. රජුරේ මෙයාගෙන් අහනවා අනේ 499 කොහෙද ඉන්නේ? මෙයා කියනවා කියන්නේ අපේ පොරොන්දුවක් තියෙනවා මරුවක් කියන්නේ අනික් අය ඉන්න තැන. රජුරේ කොහොම කොහොම හරි මෙයාට කියනවා මං උඹ මරන්නේ උඹට මං තනතුරකුත් දෙනවා. අනික් අය කොහෙද ඉන්නේ? ලාභ ලෝභයට එදා අද වගේ මේ දජ්ජිජු. මෙයා තනතුරයි ජීවිතයයි නිසා අනික් අය පාවලා දෙනවා. අනිත් අය මරලා දැම්මා. මෙයාට දුන්න තනතුර. තනතුර තමයි වදකයාගේ තනතුර. ඒක තමයි එයාට හම්බුනේ. මරුවා නම් ඊට වඩා හොඳ නැද්ද? මරුවා නම් ඊට වඩා හොඳයි. එතකොට දැන් මෙයා වදකයා. ජීවිත කාලයක් හොරකම් කළා. සෑහෙන කාලයක් මිනිස්සු මරුවා. දැන් මෙයා හොඳටම වයසයි. දැන් සේවයෙන් ඉවත් වෙලා ඉන්නේ. මේ මිනිසයා මරිච්ච ගමන් කොහේ යයිද? අවීච මහ නරකයටමයි. දවසක් සඳය සමයේ ජීවිතයේ සඳය සමයේ. ඒ කියන්නේ වාස්ගත අවදියේ ලෙඩ වෙලා කල්පනා කර කර ඉන්නකොට සරියත් මහ රහතන් වහන්සේ කුණ්ඩපාත වඩිනවා දැක්කා. එයාගේ ළඟට ලැබිලා තිබුණ කෑම එක දෙපාරක් හිතුවේ නෑ කෑම තුගාන ගරන් ගියා උන්වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. පියාණක් අරගෙන ආපහු ලෝසට එන අතරතුර එළදෙන අනල පන්දදාතික චෝර මරනවා පාරේ. මේ බොහෝම සතුටින් හිටියේ අර දාන හම්බ පූජා කරන්න ලැබිච්ච එක ගැන. පන්දදාතික මරිලා ගිහිල්ලා උපදින්න දිව්‍ය ලෝකේ. නිරයට යන්න හිටපු කෙනා. දැන් එයාට එච්චර කුසල ස්කන්ධයක් අත්පත් කරලා දෙන්න මොකද්ද හේතුනේ? සරියත් මහරහතන් වහන්සේ තුල තිබිච්ච අප්‍රමාණ වූ සීලස්කන්ධයේ ගුණයයි මේ පිහිට වෙන්නේ. එයාගේ අකුසල කර්ම ටික දෙවෙනි ආත්මය හොයාගෙන එනවා. නමුත් සිල්වතෙකුට සත්කාර කිරීම තුළ එයාට ලැබිච්ච බාරාදී. එතකොට මේ ලෝකේ ඉන්න අපි ඔක්කොම පංචශීලයෙන් කොහොසක් නම් කොච්චර ආරක්ෂාවක් අපි හැමෝටම තියෙයි. එහෙමනම් සත්‍යයේ නිත්‍ය නිජ භූමිය මෙරයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ මේ විදිහටම ආරක්ෂා නොවන නිසා එමනම් සීලය අති උත්තරී කරයි ත්‍යාග පරිත්‍යාගය දානය ඒ ශ්‍රද්ධාවෙන්ම දිය යුතුයි ඒ කැමැත්තෙන්ම දිය යුතුයි ඒ පරිත්‍යාග චේතනාවෙන්ම දිය යුතුයි ඒ ලෝභය අතහැරලම දිය යුතුයි දේශයෙන් මෝහයෙන් තොරවම දිය යුතුයි දින් දේගෙන නැවත නැවත හිතනවා නම් ඒක අපි තාම දීලා නැහැ. එහෙනම් දානේ දානේ හැටියටම දානේ කළ යුතුයි. දානේ යන වත්තරීමයි. අය නැවත සොයා බැලීමක් එහි ඇත්තේම නැති නිසා ඒ දානයයි. ශ්‍රුත ශ්‍රුත කියන කෙනෙක් හොඳට අහන්න ඕනේ. අපි මුලින්ම ඒ ගැන ටිකක් කතා කළා. ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාවත් එක්ක. එහෙනම් ශ්‍රුතය දැන් සීලයට ශ්‍රද්ධාව ඕනේ. සීලය පිළිබඳ විශ්වාසය ඕනේ. එhmenan ත්‍යාගයට ශ්‍රද්ධාව ඕනේ. දන් දෙන්න ශ්‍රද්ධාව ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ දෙන්නේ මොනවද කියන එක නෙමෙයි වටින්නේ. දෙන දේ නෙමෙයි වටින්නේ. දීමට සකස් කරගත්ත හිතයි වටින්නේ. කෙනෙකුට පුළුවන් සංවිධිය මුතුලනි දානය කරන්න. තව කෙනෙකුට පුළුවන් මිනිත්කක් විහාරයක් හන්දක් දානය කරන්න. මේ දෙකේ ආනිසංසය අපි හිතන රංගුගේ මුතුමැණික් වල වැඩි කියලා. ඒක වැඩි තමයි වටිනාකම වැඩි නිසා. නමුත් එයා දෙන්නේ ශ්‍රද්ධාව නැතුව. මෙන්න ටිකක් කියලා බත්සන්දක් දෙනේ කියන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෙන්නේ. එහෙනම් අරට වඩා මහත්ඵල වෙන්නේ මේ බත්සන්දයි. ඒකයි දේශනා කළේ දුන්නේ නෙමෙයි වටින්නේ දෙන්න සකස් කරගත්තා වූ සිතයි. එහෙනම් මෙතෙන්ට ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රතය අද බණ අහන්න අපි ලෑස්ති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. අපි ඒකනේ කියන්නේ ශ්‍රද්ධාව නැත්තම් මෙතන නිදා වැටෙනවා. ශ්‍රද්ධාව නැත්තම් බණ අහන්න කියලා හිතලා යනවා. ශ්‍රද්ධාව නැත්තම් ධර්ම දේශනාව යනකොට අපි වෙන පැත්තකට කරකවනවා. නේද? ශ්‍රද්ධාව. ඒ මුක්කුමක් නොකලත් වාඩි වෙලා අහගෙන හිටියත් ශ්‍රද්ධාවෙන් නෙමෙයි නම් ඒයින් පළක් නෑ. සුතේ ශෝකය ශෝතය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු වෙනම සූත්‍රයක් තියෙනවා. ඒකේ ධර්ම ශ්‍රවණය පිළිබඳව කරුණු කාරණා රසක් උන්වහන්සේ පැහැදිලි කළා. ධම්මපදයේ පුත්‍රයගේ භාග්‍යවතුන් වහන්සේ ධාතා දෙකකින් සඳහන් කරන සද්ධර්ම ශ්‍රවණය පිළිබඳව යථාපි රුචිරං පුත්තං වන්න වන්තං අගන්ධකං ඒවං සුභාසිතා වාචා අපලාහූති අකුබ්බතු වචන කීපය වෙනස් වෙන්නේ මේකේ මේ පළවෙනි ගාථාව දෙවෙනි ගාථාව යතහාපි රුචිරං කුප්පං වන්න වන්තං සගන්ධකං ඒවං සුභාසිකා වාචා සපලාහූති සකුබ්බතු අර ගාථාවට වඩා වෙනස් වෙනවා සපලාහූති සකුබ්බතු මුල් ගාථාවේ කියේ අපලාහූති අකුබ්බතු මේ ගාථාවේ දෙවන පදය වන්න වන්තං අගන්ධකං දෙවන ගාථාවේ දෙවන පදය වන්න වන්තං සගන්ධකං ඔච්චර ගාථාවේ වෙනස්කම් තියෙනවා යථා පිරිචරං පුප්පං අපි කැමති නැද්ද මල් වලට මල් වලට කැමති නැහැ කියලා කියලා කිසි කෙනෙක් ලෝකේ නැහැ අපි හැමෝම මල් වලට කැමතියි මල් බොහෝම පහපත් මල් බොහෝම ලස්සනයි. ඒක හරි ප්‍රියකරු වස්තුවක්. හැබැයි මේ මල් අතර සමහර මල් තියෙනවා බොහෝම ලස්සන පාටයි. බොහෝම සුද්ධන්නාසුලි. නමුත් ඒ වගේ සුවඳ නැහැ. සුවඳ නැති මල් තියෙනවා හරි ලස්සනයි. හැබැයි සුවඳ නැහැ. වන්න වන්තං අවන්දකං යථාති රුචිරම් පුත්තං අපි ඔක්කොම මල් වලට කැමතියි. වන්න වන්තං ඒවා හරිය වර්ණවත්. අගන්ධකම්. නමුත් සුවඳ සුවඳ නෑ. දෙවන ගාථාවෙන් කියනවා යතහා පුරුචුරම් පුත්තං අපි හැමෝම මල් වලට කැමති වන්න වන්තං සගන්ධකම්. අපි දෙන්නෙකුට මල් මාලා දෙකක් පළඳවල තියෙනවා. එක්කෙනෙකුට පළඳලා තියෙන මල් මාලා සුවඳ නැති මල් නමුත් ලස්සන මල් වලින් හදාපු මාලයක්. අනිත් එක්කෙනාට බලන් ලැබු මාළය ඒ මල් ලස්සනයි ඒ වගේම හරියම සුවඳයි. දැන් අපි ඉන්න සභාවක අපි අතරින් අර සුවඳ නැති ලස්සන මල් මාළි පළඳ ගත්ත කෙනා යනවා. අපිට එයා දිහා බලන්න විශේෂයක් නැහැ. එයා ගිහිල්ලා ටික වෙලාවක් වෙනකොට සුවඳ පිරිච්ච මල් පළඳ ගත්ත කෙනා අපි අතරින් එනවා. ඒ සුවඳ අපේ ඉන්න පුරාම විහිදි විහිදි පැතිරි පැතිරි යනවා. අපි බලන්නේ නැද්ද කොහෙන්ද මේ සුවඳ එන්නේ කියලා හැරිලා? අපි හැමෝම බලනවා මේ සුවඳ කොහෙන්ද එන්නේ කියලා. එහෙනම් ඒවන් සුභාසිතා වාචා මේ ලෝකේ තියෙන සියලු මල් තමයි භාග්‍යවතුන් වහන්සේගේ වචන නැත්නම් ධර්මය ධර්මයේ දරණ කෙනා සියලුම මේ ලෝකේ ධර්මයේ දරණ කෙනාට ලෝකය සලකනවා. ඒක ජීවි අජීවි පරිසරය සලකනවා. තනෙන මෙතනම ලෝකය සලකනවා. එහෙනම් ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඒ හොඳින් ශ්‍රවණය කළ යුතුයි යන්නයි මේ පැහැදිලි කරන්න භාග්‍යවතුන් වහන්සේ ශ්‍රුත ප්‍රඥා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න අපිට මේ ජීවිතය පිළිබඳව සසර පිළිබඳව සසර ගමන පිළිබඳව අපිට ලොකු අවබෝධයක් එනවා. දැනුමක් වෙනවා. ඒක ප්‍රඥාවයි. ප්‍රඥාවේ අග්‍රතම ඵලය මහරහත් භාවයයි. එතෙන්ට යන්න දීන වෙන ප්‍රඥාවයි මේ ටික ටික අපට මතුවෙන්නේ. එහෙනම් අපි කරන පින්කම් කොහොම කළ යුතුද? ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්න ඕනේ. සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. ත්‍යාගයෙන් යුක්ත වෙන්න ඕනේ. ශ්‍රුත හොඳට අහලා දැන අවබෝධ කරගෙන අවබෝධයෙන් මේක කරන්න ඕනේ. ප්‍රඥා ප්‍රඥාවෙන් මේක කරන්න ඕනේ. ශ්‍රද්ධාවත් භාග්‍යතුන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. ආකාරවතී ශ්‍රද්ධා, අමූලික ශ්‍රද්ධා. අවසානයකට යන ප්‍රඥාවට අවබෝධයෙන් කරන්නා වූ පින්කම් අනවබෝධයෙන් කරන්නා වූ පින්කම්. අවබෝධයෙන් කරන දේවල් තමයි ආකාරවතී ශ්‍රද්ධාව. අවබෝධයක් නැතුව කරන දේවල්, දැක්කපළියට කරන දේවල් අමූලික අශ්‍රද්ධාව. ඒක බුදු පියාණන් වහන්සේ අවී කළේ නෑ. මෙන්න මේ කාරණා පහෙන් යුක්ත වෙලා යම් කෙනෙක් පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ කුසලයාගේ බලයෙන් මට නැවත වතාවක් මහේශාක්‍ය මනුෂ්‍යාත්ම භාවයක උපදින්න අවශ්‍යයි. මෙයා කරන ප්‍රාර්ථනාව සංඛාර. මෙයා අපවරස් කරනවා සංඛාර උත්පත්ති. ආපහු උපදින්න මේ ලෑස්තියේ. නමුත් කොහොමද ලෑස්ති වෙන්නේ? මං පින්කමක් කළා. මේ පින්කමයි බලයෙන් මට ආපහු මහේශාක්‍ය මනුෂ්‍යාත්මයක උපදින්න හේතු වෙන්න ඕන කියලා මෙයා ප්‍රාර්ථනාවක් කරනවා. එයාගේ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් මුලින්පත් වෙනවා. කවුරුකින් ඒ විදිහටම පංච ධර්ම වලින් යුක්ත වෙලා ප්‍රාර්ථනාවක් කරනවා. මට බ්‍රාහ්මණ කුලයක ඉපදෙන්න ඕනේ. එයාගේ ප්‍රාර්ථනාව මුලින්පත් වෙනවා. තවත් කෙනෙක් පංච ධර්ම වලින් යුක්තව ප්‍රාර්ථනාවක් කරනවා. මට මනුෂ්‍යාත්මයක උපදින්න ඕනේ ධන සම්පත් ආහාර පාන අදිමගෙන්න ඕනේ ඇඳුම් පැළඳුම් අදිමගෙන්න ඕනේ සංගීදී මුතුන මුත්වලින් අඩුවක් පාඩුවක් නෙවෙන්න ඕනේ නෑදෑ කියන වචනේ මට ඇහෙන්නේ නැති වෙන්න ඕනේ යාන වාහන වෙන තරම් මට ලැබෙන්න ඕනේ දුක කියන දේ මට මහා ලෝකයට නොදැනෙන්න ඕනේ එයාගේ ප්‍රාර්ථනාවත් සමෘද්ධිමත් වෙනවා හැබැයි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මේ කරපු මහ පින්කමේ කුසලයෙන් මට චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ උපදින්න ඕනේ. එයාගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවා. එහෙමනම් චාතුම් මහරජික තාවතින්ස යාම තුසිත නිම්මානරති පරමින්නිත වසවර්ති මේ දිව්‍ය ලෝක හයි හයින් එකක මට උපදින්න ඕනේ මේ කුසලයෙන්. ප්‍රාර්ථනාව කරන්න ඕනේ මට නිම්මානරතිය උපදින්න ඕනේ. මට පරමින්නික වසවර්තිය ඉපදෙන්න ඕන. හැබැයි මේ ප්‍රාර්ථනාව කරන්නේ මොනවකින් යුක්ත වෙලාද? අර මුලින් කතා කරපු පංච කර්ම වලින් යුක්ත වෙලා ප්‍රාර්ථනාව කළොත් එයා ඒ කරපු හැටියට එයා උත්පත්ති ලැබනවා. එයා එතනින් එහාට යනවා. මට බ්‍රහ්ම ලෝකවල උපදින්න ඕනේ. දිව්‍ය ලෝකයට වඩා දේම සපයි බ්‍රහ්ම ලෝක. මේ මායිෂෙන් වැඩි බ්‍රහ්ම ලෝකය මට එහෙ යන්න ඕනේ. එයා එහෙ උත්පත්තිය ලබනවා. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා. මට ඉතින් ඉතිහාසය යන්න ඕනේ. ඊටත් වඩා ඉහළට ගියාම ඊට වඩා සත සම්පත් වලින් අනුල බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝකයට මට යන්න ඕනේ. සත සහස්‍රී සහස්‍රී දේශහස්ත්‍රී තේසහස්ත්‍රී මෙහෙම මෙහෙම දසසහස්ත්‍රී සතසහස්‍රේ ධර්ම ලෝක තියෙනවා. මට මේ මේ මේ මේ ධර්ම ලෝක වලට යන්න ඕන. සහස්‍රේ ධර්ම ලෝක වල දෙවියන්ට මහා ලොකු සතක් වගේම ධර්මයන්ට ලොකු ආලෝකයක් තියෙනවා. උන්වහන්සේලාගේ ශරීරයෙන් විවිධ ආලෝකය ලෝක ධාතු දහසක් ආලෝකමත් කරනවා. ඒක ධර්මයේ ශරීරයෙන් විහිදෙන ආලෝකය තවත් ලෝක ධාතු දහසක් ආලෝක කරනවා. දීසහස්ත්‍රී දෙවියන්ගේ තවත් ලෝක ධාතු තමන් ඉන්න තැන ඉඳලා පල්හත ලෝක ධාතු 2000ක් ආලෝකමත් කරනවා. ත්‍රිසහස්ත්‍රී වෙච්චහම තමන් ඉන්න තැන ඉඳලා පල්හත ලෝක ධාතු 3000ක් ආලෝක කරනවා. සතසහස්ත්‍රී වෙනකොට තමන් ඉන්න තැන ඉඳලා පල්හත ලෝක ධාතු ලක්ෂ ගණනක් ආලෝකමත් කරනවා. ඒ ඒ ඒ ඒ බ්‍රහ්ම ලෝකවලට මට යන්න අවශ්‍යයි කියලා එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවක මහිමය කොච්චර දේකටද නේද? සමහර අය කියන්නේ නැද්ද? නිවන හොයන්න නම් ෂේ කරන්න අවශ්‍යයි තෘෂ්ණාව. නැවත නැවත මේ ප්‍රාර්ථනා කිරීම බව තණ්හාවයි. එහෙමනම් පින්කම් කර කර අත්හැරීම පුරුදු කර කර අපි මේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? තෘෂ්ණාවයි. නේද? තෘෂ්ණාව ශේ කරන්නයි පින්කම් කලේ. එහිදි තෘෂ්ණාව අවශ්‍ය නැහැ. එහෙම කියන්නේ නැද්ද? එහෙම කියනවා. එහෙම වචනයෙන් කියවට තෘෂ්ණාව අපේ නැද්ද? ඒ කියේ කියන කෙනාගේ කියන අපෙත් අපි එක්කගෙන තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව නැති වෙන්නේ කොතනදද? අනාගාමී වෙච්ච කෙනාටත් තෘෂ්ණාව තියෙනවා. ඒක හරිම සියුම් අපිට තරම් මහා ලොකු තෘෂ්ණාවක් නෑ. සියුම් නමුත් අපි ධර්මයේ හැටියට කල්පනා කරමු අනාගාමී වෙච්ච කෙනාටත් තෘෂ්ණාව තියෙනවා. එතන තෘෂ්ණාව තියෙනවා නම් අදතර මේ ආර්ය ශ්‍රාවක කියන තැනටවත් යන්න ආර්ය පුතග්ජන කියන තැනටවත් එන්න තවම නැති වෙච්ච අපියාව තියෙන තෘෂ්ණාව නැති කරන්න පුළුවන්ද දාන වේල කියලා. බැරි වෙන්නේ. එහෙමනම් මේ ප්‍රාර්ථනාව තෘෂ්ණාවම ඒක තෘෂ්ණාව අතින් කියන කම යෙවෙන්නේ එහෙමනම් ඒ ප්‍රාර්ථනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පංච කර්ම වලින් යුක්තව ප්‍රාර්ථනා කළොත් එයාගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවා කියලා. මේ ඊළඟට අර ප්‍රාර්ථනා කරන එකනා ලෝ සංඥා නා සංඥාවටත් යනවා. පාකුල් සංඥාවටත් යනවා. තවත් අප්‍රමාණ ආයුෂ. ඒ කල්ප කෝටි ගණන් ආයුෂ සීමා කරන්න බෑ. ඒවටත් ඒගොල්ලෝ යන්න ප්‍රාර්ථනා කරනවා. එහෙත් යනවා. අත්කතාවට අනුව සීවලී මහරහතන් වහන්සේ දානක් පූජා කළා. සුමානයක් තිස්සේ එයා මේ දානේ දෙනවා. එක්කෙනෙකුට දෙන්න කිව්ද? 168000ක් භික්ෂුන් වහන්සේලාට දාන දෙන්නේ. ඒ දාන දීලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනා වහන්සේලා සංසාර කරාගත්ත ප්‍රාර්ථනාවයි මුදුන්පත් කරගත්තේ. එන්නම් මේ භව තෘෂ්ණාවම නෙවෙයි නේද? සංඛාර උත්පත්ති ආය උපතකට මේවන හොයාගෙන යන්න කර්ම රැස් කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කළොත් අපි පංච කර්ම වලින් යුක්තද කියන ප්‍රශ්නයයි අපිට මේ එන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා දිව්‍ය ලෝකේ යන්න. නමුත් පංච කර්ම වලින් අපි යුක්ත නැහැ. අපිට දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් වේද බැරිද කියලා අපි දන්නේ අපි දන්නේ නැහැ. එහෙනම් යන්න නම් පංච කර්ම වලින් යුක්තව ඒ ප්‍රාර්ථනාව කළ යුතුමයි. මේ 1,68,000ක් වික්ෂුන් වහන්සේලාට සුමානයක් පුරා දන් දීලා උන්වහන්සේ කරපු ප්‍රාර්ථනාවයි බුදු කෙනෙක් දැක පත් වෙලා දුන්නට රාජස්ථානයේ ලබාගෙන නිවන් පසක් කරගන්න මේ පින්කම මට හේතු වෙන්න ඕනේ. බාරචීරිය ගැන අහලා තියෙනව නේද රහතන් වහන්සේ? බරපතල අඳගත්ත එක්කෙනා මහා කාර්ය රහත් භාවයේ ලැබෙනකොට මෙලගෙන යනලා මරිච්ච උන්වහන්සේ දුන්න මේ දාණයම තමයි. මේ දාණයමයි දුන්නේ. උන්වහන්සේ සුමානක් තිස්සේ සංසාර දවසක 168000ක් භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. දන් දීලා මේ ප්‍රාර්ථනාව කළා. හැබැයි සියලු මහරහතන් වහන්සේ කරලා තිබිච්ච ප්‍රාර්ථනාවලට වඩා යම් යම් දේවල් උන්වහන්සේගේ ප්‍රාර්ථනාව අඩු වෙලා තියෙනවා. නේද? උන්වහන්සේට අඳුන් තිබුණේ නැහැ. ඇඟින් නැති නිසානේ දරපොතු පටලගත්තා. නමුත් ආහාර වරදුනාද? කැලෑවෙ හිටියත් ආහාර වරදුන්නා මිනිස්සු කැලෑවෙදි සැලකුවානේ මේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. හැමදාම ආහාර ගෙනල්ලා පිදුවන්නේ. ආහාර වරදුන්නේ නමුත් අඳින් ප්‍රාර්ථනා කරලා තිබුණේ. අපේ කුමතුන් අද බෙහෙත් වත්තියක් පූජා කරනවා. පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා මට සංසාරේ බේත් හේත් වලින් අඩුවක් වෙන්න එපා කියලා. ප්‍රාර්ථනාව සම්පූර්ණ නෑ. එතකොට ස්තිසාර බේත් හේත් ලැබෙනවා. අපේ ගෙදර බෙහෙත් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. නමුත් ගෙදර ඉන්නාට කිසි දෙයක් නෑ. අර බෙහෙත් ගෙඩුම් වැඩක් තියනවාද? ලැබිලා තියෙනවා. වැඩක් නෑ. එහෙනම් ප්‍රාර්ථනාව හරියට කරන්න ඕනේ බෙහෙත් අවශ්‍ය තැනක් තියෙනවානේ. සසර යම් හේතුවකින් මට දේශේත් අවශ්‍ය වෙන මොහොතක් තියනවාද? දුර්ලභ දෙවිඥාති හොයාගන්න අපහසු වෙන මොහොතවල් වලට මම එළඹෙයිද? ඒ හැම මොහොතකම මට දුර්ලභ දේවල් ඒ සමග මට ලැබේවා. මට බෙහෙත් අවශ්‍ය මොහොතේ ලැබේවා කියලා ප්‍රාර්ථනාව කරලා තිබුණොත් අවශ්‍යකමදී අපිට බෙහෙත් ලැබෙනවා. ඔන්න ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙන හැටි. ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර නිසා මම ප්‍රාර්ථනා කරගෙන කරගෙන ආපු එක්කෙනා අවසානට කරන ප්‍රාර්ථනාව මොකක්ද අවසානයේ කියනවා මට ආයේ බලයක් එපා මට ආයේ උපතක් එපා මට මේ සියලු ආශ්‍රවයන් යටපත් කරන්න ඕනේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය මට ලබන්න ඕනේ ලබලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න මට මේ පින්කම් හේතු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කරනවා එයා ප්‍රාර්ථනාවක් කළ බුදු කෙනෙක් දැකලම නිවන් දකින්න ඕනේ. එයා ඉතින් තියන්කම් යනවා. මේ බණ අහලා ධර්මය අවබෝධ කරලා වහ වහා මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕනේ. අදත් ලෝකේ රහතුන්ගෙන් හිස් නැහැ. ඒ රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ සියසින් දැක්කේ නැහැ. නමුත් ධර්මයේ සියසින් දැකලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මකාය දැකලා ජීවමාන බුදුන් දැක්කා හා සමානව අද රහත් වෙලා සංසාරේ කෙරවල කරගන්න අය මේ ලෝකේ අද මේ අපි හිතන ලෝකේ රහතුන් නැහැ කියලා නමුත් ලෝකේ රහතුන්ගෙන් කිස් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු. මේ ආර්ය සත්‍ය අවබෝධය මේ ජීවිතයේදීම මේ බුද්ධාන්තරය තුළදීම ප්‍රත්‍යක්ෂ කරන්නේ අපි කරන හැම පින්කමක්ම පංච කර්ම වලින් යුක්තව කරමු. එහෙම යුක්ත වෙලා අපි ප්‍රාර්ථනාවක් කරමු. රහත් භාවය ලැබලා මේ දුකින් අත මිදෙන්න. එහෙනම් මේ රහත් වෙන භික්ෂුන් වහන්සේලා ශුෂ්ක යානික සමත යානික කියලා කොටස් දෙකකට බෙදෙනවා. ශුෂ්ක යානික කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කරලා රහත් බව ලැබලා තියෙනවා. උන්වහන්සේලාට ධානය නැහැ. සමතයානික කියලා කියන්නේ මාර්ගඵලත් අවබෝධ කරලා ධ්‍යානක් ලබාගෙන උන්වහන්සේලා රහත්භාවය ලැබලා තියෙනවා. මේ කොයි ඵලෙනුත් රහත්භාවයට ගියේ සංසාරයයි කෙලවර කරගත්තේ. එහෙනම් මෙතන තියෙන උතුම්ම ප්‍රතිම මේ භවයේදීම මේ බුද්ධාන්තරය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පිළිවෙලින් මාර්ගඵල ලබාගෙන සංසාර ගමන කෙරවල කරන එකයි අපේ අරමුණ වෙනවා නම් තව තව දිගින් දිගට සසර දුක් විඳින්න අපිට සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උපතයන් කොතන ලැබුණත් දුකකි. උපතනම් කොතනක් දුකයි. ඒ නිසා මේක දින්දම ප්‍රාර්ථනා කරන එක බොහොම වටිනවා. දැන් සංකාර උප්පත්ති සූත්‍රය මම හිතනවා අපේ අයට මතකයි. පංච කර්ම වලින් යුක්ත විය යුතුමයි අපි පින්කම් කරන්නේ. මුළු ජීවිතේම සීලයෙන් පෝෂණය වෙලා තිබිය යුතුමයි. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ශ්‍රතය, ප්‍රඥාව මේ කාරණා පහෙන් පින්කම් කරලා අපි මේ උතුම් ප්‍රාර්ථනාවන් කරමු. අපි කැමති කැමති හැටියට ප්‍රාර්ථනා කරමු. අපිට මේ දේවල් ලැබෙනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සංකාර උත්පත්ති සූත්‍රයේ අපි ඉන්න තැනින් ඉහළට ගෙනියන්න පහළට නැවතින්න දේශනා කරපු කරුණු කාරණා කීපයකදී අත්‍යතියෙන් නමුත් සාකච්ඡා කළේ. මේ දැන ඉගෙනගත්ත කාරණාවලට අනුව මේක පස්සේ අපි කරන පින්කම් අර පංච කර්ම වලට අනුවම අපි සිද්ධ කරගන්නේ. මුළු ජීවිතේම සීලයෙන් පෝෂණය කරලා තියාගන්න. ඒ අපිට මෙලව සුවපත් කරගන්න, පරලෝක සුගතිගාමී කරගන්න, ආර්ය සත්‍ය අවබෝධය සඳහාද මඟ සරසන නිසා ප්‍රාර්ථනාවක් කරමි. මේ රස කරගත් ආ උත්තරීතර වූ කුසලය සංසාරගත ජීවිතය සුවපත් කර ගැනීම සඳහාම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ විසුරුවා හරින්නට දායකත්වයේ දරූ දායක පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් කීපයක් තියෙනවා. මෙන්න පින්කමට දායකත්වයේ දරූ සමදනාගේම පවුල්වල නිදහස් ප්‍රාප්තියට පත් වෙන දෙමව්පියන් ඇතුළු මා හිතවතුන්ට පින් පන්න වීමක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන ප්‍රඥාව ලබා ගැනීම සඳහා ලෝකවාසී සමදිනාතම නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමක් කියන උතුම් ප්‍රාර්ථනාවන් මුලින්පත් කරගන්න මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ ස්වර්ණ කීපීද සිල්වා මහත්මිය සහ එම් චතුර නියම්බු මහත්මයා යන දෙදෙනා ප්‍රධානව අනුග්‍රහය දක්වනවා ධර්මසිරි රාජපක්ෂ මහත්මයා, දයා පෙරේරා මහත්මයා, සංජිත් මල්ලියාවඩු මහත්මයා, ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය, ඉන්ද්‍රාණී සිල්වා මහත්මිය, සුනිල් කුඩාවිතාන මහත්මයා, අයංගනී මහත්මිය යන පිරිස ඒ සඳහා අනුග්‍රහය දක්වනවා. මේ සියලු දෙනාගේම උතුම් ප්‍රාර්ථනාවන් සියල්ල මුදුන්පත් වේවා. නිදහස් ප්‍රාප්තියටපත් වූ සියලු දෙනාට මේ කුසල අනුමෝදන් වේවා. ඒ අයටත් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටමත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාටමත් ගෞතම බුදු ශාසනය තුල මාර්ගඵල අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවේ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතු ච පීතේ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සතු සතු පුරාපයකට ආසන්න කාලයක් මේ වටිනා උතුම් ධර්ම දේශනාව තුළින් අපව ඥානනය කළා වූ කුසල බලයෙන් ගෞරවනීය පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටත් මේ පින් අත්පත් වේවා උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියට පැමිණ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියා පැහැම දෙනාම සාදුකාරයක් පාත්වා ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු එසේනම් ශ්‍රද්ධාවන්ත පින්තුනේ මේ උතුම් ධර්ම දේශනාවේ සඳහන් කෙරුණු මේ වටිනා ධර්ම කරුණු අපේ ජීවිතයට ගලපාගෙන අපේ ජීවිතය අර්ථවත්ව ගත කරන්නට ධර්මානුකූලව ගත කරන්නට අපි හැමදෙනාම අදිෂ්ඨාන කරගනිමු. එසේනම් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු වන සදැහැවත් පින්වතුන්ට ගෞරවනීය පූජනීය දේශකයන් වහන්සේට අෂ්ට පරිස්කාරයන් ඇතුළු සිසු පිරිකර පූජා කරන්නට අවස්ථාව ලබා දෙමින්ම දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම පෙරවල් සන්නයි. සහිතං භාසමානු ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානු